අද ධර්මදේශනා පාස්කල වන්නේ මාහෝ ගල්ලා විහාරස්ථානයේ පූජිපාද

ธรรมังสรนังกัจฉามิยัมปิธรรมังสรนังกัจฉามิยัมปิธรรมังสรนังกัจฉามิยัมปิธรรมังสรนังกัจฉามิยัมปิบุตตังสรนังกัจฉา යම්පි සංඛං කරණං ගච්ඡාමි යම්පි සංඛං කරණං ගච්ඡාමි පාණාති පාතා වේරමණී සික්ඛාපදං පලං වාන්ති නිත ආය පලං වාන්ති නිත අවතිවා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු සම්මා සම්බුද්දස්ස දෝති බුදු දාතක භාගේ විදවන්නම් සප්පං කිත්තේ අඤ්ඤමපාත මහරු ඊයේත සම්පෝ තිරදීද මන්තරේ වන්නෝ නචීයේත තථාගතං බුදුරජාණන් වහන්සේ පහළ වී නිසා විකරණගත විපාකකයාගේ පතන් සම්මා සම්බුදු රජාණන් වහන්සේ දක්වා බින්නේ නිවන් අත්‍යන්න දපිතාක ලබා ගන්න සුදුසු කිල් කුඹුරු ලැබුණා. දෙවෙනි කාරණේ ඇත්ත දැක ගන්න පුළුවන් සුවාසෝදාක ධර්මස්කන්ධ සංඛ්‍යාත බුදු වචන ආලෝකේ ලැබුණා. මෙලෝ පරලෝ පිළිගන්න පින්පව් පිළිගන්න ඥානවන්ත සම්යද්දෘෂ්ටික මිනිස් ජීවිතයක් ලැබුණා. මේ කාරණා තුන හමු වෙන්න ඕනේ ජීවිතයක් සඵල බවට පත් කරගන්න. ජීවිතයක් සඵල බවට පත් කරගන්නවා යන්නේ අදහස් කරන්නේ කොටවදේ සැප උපදවන කුසල් සැත් කර ගැනීමයි. අකුසල් වල ස්වභාවයේ දුක් උපදවීමයි කුසල් වල ස්වභාවයෙන් සැප ඇති කර ගැනීමයි ඒ සැප දෙන කුසල කර්ම බීජ වහුරා ගන්න අපට සුදුසු සිං කුඹුරු ලැබුණා ලෝකේ ශ්‍රේෂ්ඨ අග්‍ර උත්තම සිං කුඹුර නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ අනවරාග්‍ර සංසාරයේ තමන්ගේ සංකාරයේ උනස් වනක් නැති සතර මේ සති සති වැඩි වැඩි සති සති පල්දෙවි ආවාලු මහා පොළොවේ පස්සා සමාන සියලු පාප ධර්ම සමන්වහන්සේ පාරමිතා බිම්බලෙන් ඒවා දුරු කරමි විදර්ශනා භාවනා බලයෙන් උන්වහන්සේ පව් කෙලෙස් පව් මල පව් සකල පව් කුල් සියල්ල ඉවත් කරලා සංසාරේ මාර්ගඵල නැමැති ජලයෙන් සමන් වහන්සේ පවිත්‍ර බවට පත් කළා. මේ අනන්ත නිසං අගුණ දුරු කළා. සදේවක ලෝකයා සමති කමති සපසම්පත් සාදා දීමක පොහොසත් අනන්ත නිසං ගුණ වලින් සම්පූර්ණ වුණා. අනන්ත සර්ගුණ වලින් සම්පූර්ණ වුණා නිසං අගුණ දුරු කළා. සිය දහම් ගුණයෙන් අත්‍යන්ත ලැබෙන කුඹුරක් වාගේ සමේවක ලෝකයා යම් යම් ලෞකික ලෝකෝත්තර දකල් බලාපොරොත්තු වුණාසේත වදීනම් උන්වහන්සේට පුදයි නම් ඒ හැම සැප සම්පත් සාදා වීමට පොහොද අනන්ත සරුගුණ වලින් උන්වහන්සේගේ సంతානය සම්පූර්ණ වුණා ඒ කෙසේද කියලා සැලකන විට බුදුපව පතන මහ බෝසතාණන් වහන්සේලා නානා කොටස් වලට ගුණ පුරුදු කළා මේ උදාන අදහස් අයත් උන්වහන්සේලා ප්‍රමාණ කාලයක් මුළුල්ලේ පුරුදු කළා. නික්කම්මජ්ජාතේ, සංවේකජ්ජාතේ, අනුභජ්ජාතේ, අරුවකජ්ජාතේ, අනුහජ්ජාතේ, නිතරණජ්ජාතේ කිය අදහස් අයත් උන්වහන්සේලා සංසාරේ සංසාරේ පුරුදු කළා. නික්කම්මජ්ජාතේ කියන්නේ ජීවිතවලින් දෙන්නේ අදහස යම්කිසි දේවිස්ස සිතුලක් නැති ලබු ගෙඩියක් ලනුවකින් බැඳිලා බැඳලා වතුරේකට ගලක ලනු කෙළවර බැඳලා තිබුණා. අර බැඳිල්ලේ තබෙනකා ලබු ගෙඩිය දේවිස්ස ලබු ගෙඩිය සතක් සිතුලක් නැති ලබු ගෙඩිය එහෙම තිබුණාට උඩට මතු වෙන උඩට ඇදි ඇදි වෙන ස්වභාවයෙන් යුක්තයි. යන්තම් බුරු දෙච්ච හැටියටින් ගැලවිලා උඩට මතු වෙනවා. ඒ වාගේ මහබෝධතාණන් වහන්සේලා ගෙදර ගෞරික කපවින්දා උන්වහන්සේගේ අදහස ලෞකික නිහිතක අතහැර දැමීම සාදු ශක්තිය උන්වහන්සේගේ සංකාණයේ පවතිනවා සුදු කරුණකින් උන්වහන්සේට මහා ආලෝකයක් පහළ වෙනවා සුදු දේකින් උන්වහන්සේට ඥානාලෝකයක් පහළ වෙනවා ලෝකයාට සත්‍ය දැක ගන්න විශාල දෙයක් පහළ වුණා තමන්ගේ සංකාණය සියදහස් කෙලෙස් අඳුරෙන් අඳුරු වෙලා නිසා ලෝකයාට සත්‍ය දැක ගන්න බෑ තමන් වහන්සේ ධනවරාග සංසාරයේ පුරුදු කරපු ගුණ නිසා සුළු තරුණක් දකින්නකොට මම හා ප්‍රඥා ලෝකේ ඒකෙන් තමන් වහන්සේලාට ලෞකික දේවල් සාල ගොඩවල් වාගේ ඒවා නැති වෙලා යන తాවකාලික දේවල් බව දුක් උපදවන දේවල් බව ඒවා ආසා කරන්න ඇලෙන්න දෙයක් නැති බව පොඩි දෙනිලා වහා ඉවත් වෙන්න උන්වහන්සේලාට පුළුවන්කම ලැබෙනවා මහා කෝටි ගණන් ධනස් කන්දේ දන් දීලා වලකට වෙන්න උන්වහන්සේලාට පුළුවන්කම ලැබෙනවා. සකස් වදින අමුදරුවන් දන් දෙන්න තමයි දන් දීලා අයින් වෙන්න ධර්මත උන්වහන්සේලාගේ සංකාරයේ ආකාරයෙන් දුර වෙලා පවතින රජසපස් හැදලා උන්වහන්සේලාට පාරමිතාමින් සැදගන්ද එපාන ශක්තිය ධාතු ශක්තිය උන්වහන්සේලාගේ සංකාරයේ පවතිනවා. උදාහරණයක් වශයෙන් මේ අපමහා බෝසතාණන් වහන්සේ පිළිතර පද ගාමක වාසය කරනකොට පසේ බුදුරජාණන් වහන්සේලා අතර නම දාසකේ ගෙදරට වැළියා උන්වහන්සේ බෝසතාණන් වහන්සේ උන්වහන්සේලාට ගඳලා පාත්‍ර අරගෙන වඩා විඳවලා ගඳල ඇහැරුවා පළමුවෙනි පසේ බුදුරජාණන් වහන්සේගේ උපවාසයේ මානවුනේ මොකද මම මහාන වෙන්න හේතුව මම කලින් රටේ මකම් මේ මම රජ සම කරපු කෙනෙක්. ඉතින් මම මේ මේ රජ සම කරන වෙලාවේ අපේ මහා ජනකා පිරිවරාගෙන උයනට ගියා. ඉතින් එක අඹ ගහක අඹ ඉඳලා එල්ලිලා තිබුණා. මං වාහනේ යන ගමන් අඹ වලලා කටින් කඩාගෙන ගියා. පිටිපස්සේ එන අය අතින් කඩන්න පුළුවන් තරමේ අඹ කඩාගෙන යනවා. ඊළඟට බැරි අය දී වලින් අඟ කඩාගෙන කරනවා. එහෙමත් බැරි අය ගහට නැගලා පොල් වලින් අර දී වලින් අතු නමාගෙන තන අඟ කඩනකොට අතු කැඩිලා යනවා. ඉතින් මං ගිහිල්ලා අඟ කාලා ඉවර වෙලා වියනේ සෙල්ලම් කරලා ආපහු එනකොට මම දැනුවා අර මුලින් අඹ වලින් වලින් ඉරිලා ලස්සනට බබලා අඹ ගහ දිහා බලනකොට අතු කැඩිලා බිඳිලා නිකන් රබසිය අඹගෙඩිය ආස්වාදනය අනිත් පැත්තේ අඹ ගහක් තියෙනවා ඒකට කිසි කරදරයක් නැහැ කොහොම ලස්සනට බබලනවා කොහොම ලස්සනට පවතිනවා ඉතින් මට කල්පනා වුණා මේ අඹගෙඩි තිබිච්ච ගහටයි මේ කරදරේ ඇති වුනේ ආනුහන්සේලාට ප්‍රඥා ලෝකයේ සුළු කරුණකදී පාර වෙන හැටි මේ ඒ සංසාරයේ ජීව උත්තරමයන් <coughs> කල්පනා කළා මේ අඹගහ වාගේ තමයි අඹගෙඩි තියෙන අඹගහ වාගේ තමයි මේ රාජ සම්පත්තිය නිසා මේ වාගේ කොහොම පරිබෝධ කාරණා ලැබෙනවා සාදර කාරණා ලැබෙනවා අර අඹගෙඩි අඹගහ වාගේ තමයි සාපකයි කියලා අතහැරලා බැඳුනාම කිසි කරදරයක් නැහැ කියලා මම අර ගහමුල වාඩි වෙලා හිතනකොට ක්‍රම ක්‍රමයෙන් මගේ සමාධිය සංකාරේ පහළ වුණා සමාධිය පහළ වුණා කියන්නේ බාහිර අරමුණු වලින් වෙන්දලා මේ කුසල් අරමුණ උද හිත ඉස්තිරව ඉහිතියා නැවතුන. එතකොටම නාම රූප ධර්ම දෙක දැක්කා. හිතේ සායදික ධර්ම දැක්කා, රූප ධර්ම දැක්කා. එතකොට මේ දැකපු හිත නැති වෙලා යන අනිත්‍ය ලක්ෂණය. එතකොට මේ හිත මේ ඊළඟට නැති වෙලා යනවා නම් ඒක දුක්ඛ ලක්ෂණය. ඉපදින් නැරින් දෙකෙන් පීඩා කරන බැවින් දුකයි කියලා දැක්කා. මේ හිතේ නැති වෙලා යෑම වෙනස් කරන්න කාටවත් මේ හිතවල ලක්ෂණේ වෙනස් කරන්න කාටවත් බැරි නිසා අනාත්ම ලක්ෂණේ දැක්කා මේ රූප ශරීරයේ ස්වභාවය ඒවායේ මම කියලා කෙනෙක් නෑ උපදිනවා මැරෙනවා උපදිනවා මැරෙනවා නමුත් ලෝකයාට උපදීන් මැරීම එක පෙනෙන්නේ නෑ තම වෙලාවේම රූප ධර්ම උපන් හැටිය මැරෙනවා මැරුණු හැටිය උපදිනවා ප්‍රත්‍ය ශක්තිය කියන කාරණා ප්‍රත්‍යක්ෂය නැති වුණාම ඉපදීම නවතිනවා ඊළඟට ක්‍රමයෙන් මුළුමනින් නැති වෙලා යනවා මේ අන්දමට මේ නාම රූප ධර්මයන්ගේ අනිත්‍ය ආදී ලක්ෂණ දැකගෙන දැකගෙන නව මහා විදර්ශනා ඥාන පරම්පරාවේ පතේ බුදු බවට පැමිණ ආදර අමා මහ නිවාන ධාතු සාක්ෂාත් කරගතා දැන් මම කල්පනා කරනවා අනවරාදල සංසාරේ මම මේ අටකටු කූරු හදාදා කොයිතරම් සංසාරේ පරිදම්වාද දැන් මේ අටදකිල්ලෙන් ඉවරයි අය අටකටු කූරු හදාන්නේ නැහැ අනවරාදල සංසාරේ මම මගේ මව් නරුණා පියා නරුණා ඥාතිවරයා නරුණා පියා අඳාපු කඳුළු සතර මහා සාගරේ ගිය කඳට වඩා මම අඳලා තියෙනවා මින් පස්සේ එහෙම ඇදීමේ දුකක් මට දැනෙන්නේ නැහැ මම දුකින් හිතුණා මම උතුම් නිර්වාණ ධාතුව නම් සාක්ෂාත් කරගත්තා කියලා මට බලවත් හේතියක් ඇති වුණා. ඊළඟ පසේ බුදුරජාණන් වහන්සේ ඇහුවා ඔබ වහන්සේ මොකද මහණෙනි මහරජ මම මේ මම කලින් රටේ මම නිමග්ග නිගම්ම කියන මේ රජකමේ ඉන්න මං කාලේදී මට කල්පනාවක් වුණා මොකද මේ නද්දගී කාලේ මට කල්පනාවක් වුණා මේ දවසක් මම ධනෙ දෙමු ධනෙ අරලා මම මාලිගාවේ තොල්දොරේ උඩ හාන්ති වෙලා හිටියා මාලිගාවේ උඩ තොල්දොරේ උඩ ඉතින් එහෙම ඉන්න වෙලාවේ මේ මං ළඟට ආවා ගෙදර වැඩකාරියක් ඇවිල්ලා මේ හඳුන් අඹරන ඒ උපකරණ ගෙනල්ලා අම් අබ්දකේ තිබුණේ රන් වලු දෙකයි එතකොට මේ නබ්ද ජීව ඉන්න මම කාලේ මට වෙච්ච සිද්ධියක්. ඉතින් මම සොල්දරේ උඩ ආහන්සියලා ඉන්නකොට ඒ හඳුන් අඟර අඟාවේ මේ පායන කාලේ එහෙම පිටක් කියන බොහොම සිහින හඳුන් ඒවා. බොහොම තනීපදායකයි. ඉතින් මං ළඟට ඇවිල්ලා හඳුන් අඹරන වෙලාවේ මේ රටකාරී කල්පනා කළා මේ හඳුන් එකතු කරගන්නට මේ බලල්ල නිසා බලල්ල බුදුල් වෙලා ටිකක් අත ළඟට එනවා. ඒ නිසා මොකද කළේ? දකුණු අතේ බලල්ල ගලවලා වම් අතේ සමාගත්තා. දැන් වම් අතේ බලු දෙකයි. අර තනිකර බලල්ල කියන වෙලාවේ කිසිම තරගණයක් නැහැ. දැන් බලු දෙක සමාගත්ත ඇති වම් දෙක ශබ්ද කරන්න පටන් ගත්තා. නාද කරන්න පටන් ගත්තා වලනු දෙක එකට ගැටීමෙන්. ඉතින් අර තනි බලන්න කියන වෙලාවේ කිසිම શબ્දයක් හඟක් නැහැ. වලලු දෙක නිසා දැන් හඳ පවතිනවා. එතකොට මනිසා ගන්න අත්මත නැහැ. එතකොට මේ වලලු දෙකේ ස්වභාවය මෙහිමයි. ඒ වාගේ ලෝකේ දැන් මට සතවල් දෙක අනුසාධනා කරන්න තියෙනවා. තප දුක ප්‍රයන්න ඕන. ඒ රාජ්‍යවල වල මේ ආමීල ගන්ධාර කියන මේ දෙරට මට ප්‍රේලා බලන්න ඕන. ඉතින් මට බොහොම කරදරයි ඒක. ලෝකයේ අනුගම ප්‍රයන්දයි මත වෙලා ඒගොල්ලන්ගේ නතුහබ විසඳන්න ඕනේ. ඒ එක්ක කඩම් ගෙදාදීන් සම්බන්ධව අන කරන්න ඕනේ. ඒගොල්ලන් සමහරුන්ට මරණීය දඬුවමේ නිම කරන්න ඕනේ. සමහරු ඉඩගේ දාන්න ඕනේ. ඕවා තමයි මම මේ කර කර ඉන්නේ. ඒ නිසා මේක මහ ගැටීමක්. අර බලමු දෙක එකට ගැටෙන්නා වාගේ මේ මහජනයා එක්ක කටයුතු කරන්න ගියාම ඇලීම් සිටීම් වලින් හැමදෙයක්ම මං ගැටෙනවා අර බලමු දෙක ගැටෙන්නා වාගේ නිදහසක් හැම වෙලාවෙම ගැටීම් හැදෙනවා ඒ නිසා නිදහසක් නැහැ කියලා මම මේක කල්පනා කරන්න පටන් ගන්නකොට මට සමාධිය ඇති වුණා තමන් කල්පනා කළා අනුන් ගැන සොයන්න යන්නේක ධර්මයක් නෙවෙයි මං ගැන හොයන්න ඕන. මං හැම වෙලාවෙම මම හොයන්නේ අනු සම්බන්ධව. අනුගේ නම් ලබතෝලාල අනුගීල කඩම් ප්‍රශ්න ඕවා හොය හොයා ඉන්නවා. මට කිසිදාක් නෑ. ඒවායින් ඇලී සිටින් දෙක මට ඇති වෙනවා. නමුත් මං ගැන හොයා ගන්න ගියාම ඒ තරම් කරදරයක් නෑ කියලා මට කල්පනා වුණා. අර සංවරල්ල වාගේ තමන් ගැන පමණක් හොයනකොට බොහොම තපයි. එහෙම කල්පනා කරන විට මට සමාධිය පහළ වුණා. ඒ සමාධිය සමග නාම රූප ධර්ම දැකගෙන ඒ නාම රූප ධර්මයන්ගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ දැකගෙන නව මහා විදර්ශනා ඥාන පරම්පරාවෙන් අග්‍ර අමා මහ නිර්වාණ ධාතුව සාක්ෂාත් තුන්වෙනි පසේ බුදුරජාණන් වහන්සේගෙන් ඇහුව ඔබ වහන්සේ මොකද මහණුන් මහරජ මං ඉතිලා නුවර මේ නම් රජව ඉන්නකොට මං දවසක් සීනඳු කවුලෙන් ධනෙකින් පලාගෙන ගියා පාරෙන් එහා පැත්තේ මස් කඩයක් තිබුණා. ඉතින් මෙතන බලලා තරුණයක් මේ මස් වෙන ගාම කළේ. උපුස්සේ ධාතු හිමිකාරයේ බලලා වටපිට බල එක පාරක මස් කුට්ටියක් අරගෙන අහසට පියාඹුවා. ඒ පියාඹන වෙලාවේ තව උපුස්සෝ මොකද කළේ? පාසෙන් එළව එළවා අර මස් කඩිය ගත්ත උපුස්සාට කොටන්න පටන් ගත්තා, පයින් ගන්නවා, පියාඹුවලින් ගන්නවා. තව තව මේ උකුත් එක කියලා අර උකුත්ාට කොටනකොට උකුත්ා මත්යටි අතහැරපුවාම වෙන උකුත්ෙක් ගත්තා. අර මත්යටි අතහැර උකුත්ා දැන් ඉඳහත් සහගේ තනියෙන් විආදර කරනවා මේ කරදරයක් නෑ. අර මත්යටි ගත්ත උකුත්ාව දැන් කවද අනෙක් උකුත්ෝ දැන් ඒ උකුත්ාට කොටනවා. ඒ උකුත්ා අතහැරපුවාම තව උකුත්ෙක් ගත්තා. ඒ උකුත්ාට කොටන ඉතින් මට කල්පනා වුණා මේ ලෞකික දපවල ස්වභාවය. මුළු ලෝකයාම නෙත්ති සුදුම කරගෙන ඉන්නේ ලෞකික පංචකාම සම්පත්තියයි. මේ පංචකාම සම්පත්තිය මේ මත්ය කියවාගේ අතහැරියානම් කරදරයක් නෑ. ඒ නිසා මගේ රජකම මේ ලෞකික දැප අතහැරියොත් මට කරදර අඩුයි. මේ මට මේ මේ ආකාරයෙන් සබ සම්පත් කියන අර මත් කැටි අතහැර පුදුද්දා වාගේ මම මේ ලෞකික සැප අතහැරියොත් මට බොහොම සැපයි. කියලා මට ධර්මය වැටහුණා මට ප්‍රඥා ලෝකේ පහළ වුණා ඒවා විලල්ලම තොම් ජීවාගේ රජකම මට තේන්න පටන් ගත්තා මලමින් බලලාපු තොම් වාගේ තේන්න පටන් ගත්තා ඉතිරකට ඒ සමගම සමාධිය පහළ වෙලා ඒ නාම රූප ධර්මයන්ගේ අනිත්‍ය ආදී ලක්ෂණ ගැටගෙන විදර්ශනා ඥාන පරම්පරාවෙන් වගේ බුදු බවට කනින අතර අමා මහ නිවන් ධාතු සාර්ථකව ඔබ වහන්සේ මොකද මහණෝනේ කියලා හතරවෙනි පදේ බුදුරජාණන් වහන්සේගෙන් අසුවා මහරජ මම ධනේලෙන් බලාගෙන ඉන්නකොට ගාල දෙතරදි ගෝපාල කියලා හරක් බලන්නේ කියන ඇරිලා ගාලේ දොර ඇරියා. අරිනකොටම හරක් දෙවියට එළදාවේ එළදෙනකට ඇල්ලේ ඉලා යනවා. තව හරකේ ඒක දැකලා ඒ ගුණාට ඉස්සරහ පිළිෙන්නේ මේ තමන්ගේ අඟෙන් ඒ ගුණාගේ බඩට ඇන්නා ගුණා ගැටුණා ගුණා නැරුණා. ඉතින් මම කල්පනා කළා මේ ශ්‍රේෂ ධර්ම වල තියෙන බයලාන තත්ත්වය. එතකොට දැන් ආර එළදෙන ළඟටදී ගුණා කර්මනිකා ආන් තමන් නරුණ කාලා බුදටපත් වුණා. අර ගුණා ඊර්ෂ්‍යා විපදිලා තමන් විශාල ප්‍රාණඝාත කුසලයක් සිද්ධ කරගත්තා. දෙන්නටම ලැබිච්ච කාන්තියක් නැහැ. මේ ක්ලේශ ධර්මයන්ගෙන් දුක නිද උපකාර නිද තපතක් නෑ කියලා ක්ලේශ ධර්මයන්ගේ ආදීනව මම කල්පනා කළා මෙහි කරනකොට මට සමාධිය පහළ වුණා නාම රූප ධර්මයන්ගේ ස්වභාව දක්නා විදක්නා ඥාන පරම්පරාවෙන් පතේ බුදු බවට පැමිණ අග්‍ර අමා මහ නිවාන ධාතුව සාක්ෂාත් කරගන්නවා එතැන්දම් බෝසතාණන් වහන්සේ ධම්කයන් දීලා උන්වහන්සේලාට වන්දනා කරලා උන්වහන්සේලා වැඩියා ගන්ධමාදන පර්වතයේ. දැන් තමන්ගේ භාර්යාව උලදාලා කියනවා බලන්න අර තරම් උත්තරමේව කඩසක අතහැරලා පදේ බුදු වුණා. දැන් මතක් කල්පනා වුණා. දැන් අප මේ මේ වාසු දේවා මේක වදා තමන්ගේ සංසානේ කරතිමත් වූ උදාසු හොඳ පුතාවලි සුබදාන විවාහය දෙකේ නිමුණු හිතකින් ජීවත් වීම කොහොමද අපේ ගෙදර ඉඳගෙන මේ සංසාර විඳිනවට වඩා මට කල්පනා වුණා තාපදකාරී දෙන්කයි වෙන්නේ එතනදී අර භාර්යාව කල්පන් හිතයකින් හිතුවා කාරණේ ඇත්තයි සම්මුණා දේවි අවවාදය මට විකාර වෙනුවක් වාගේ වුණා මේ මට කල්පනා වුණා ඒ කාරණේ බොහොම හොඳයි කියලා ඉතින් මේ ධර්මයේ භාර්යාව කල්පනා කරලා තමන්ගේ ස්වාමි පුරුෂයාට කියලා යන්න හිතුවොත් යන්න දෙන්න ළමයි දෙන්න බලා ගන්න කියනවා. ඒ නිසා මම ඉස්සර වෙලා යන්න ඕනේ කියලා මොකද වතුර ගේන යන ආකාරයෙන් ඉඳලා පළගෙඩිය මග කියලා තාපසාරාමයේද ඉඳලා මහාන වුණා. ඉතින් දැන් බෝසතාණන් වහන්සේ දැන් මේ දැන් මේ ජීවිත බල බලා ඉන්න ආවේ නැහැ. නමුත් උන්වහන්සේට අරිමතාවක් ගන්නෙ නැහැ. ඉතින් අර දරුවන්ගෙන් නද සමහර දවස් වලට අඟුල් වැඩි කරලා කෑම දෙනවා. සමහර දවස් දුරු නැතුව කෑම දෙනවා. අර තාප්පිය අද කෑමේ දැන්දෙන දුරු නැහැ කියනවා. තාප්පිය අද දැන්දෙනේ අඟුල් වැඩි ඔය අංගමත ඒ තේරුම් ගත් අවස්ථාව එනකොට මේ ළමයි දෙන්නා න්යායන්ත බාර දීලා තමන් වහන්සේ කාබදකයි දෙතරි වුණා. ඉතින් බුදුරජාණන් වහන්සේ ලෝතුරා බුදුබවට පැමිණ වදාළලා දේශනා කළා මහණෙනි ඒ කිරිය දරුවානම් රාහුල කුමාරයෝයි අනිත් ගඩරිය නම් උපලවන්නා භික්ෂුණීන් වහන්සේයි ඒ භාර්යාවනම් යසෝදරාදේවියයි ඒ ප්‍රධාන දාපදයානම් ගෞතුරා බුදු මාම වේදයි කියා චතුස්සත්ත්‍ය ගලපා ඒ සුඛකාරදා ප්‍රති වේදනා කරනවා එතකොට බෝසතාණන් වහන්සේලාගේ ස්වභාව ආනර කරුණ කනට වැටිච්ච ගම අර දිවිසක නිකම්ම ආකාරයෙන් හිතුණා ඒවා නිකම් මේ බලලාපු සංවාදයේ Taman වහන්සේලාට වැටෙනවා ඒවා නිකරු බව වැටෙනවා මේ කුණුකඩක් බව වැටෙනවා ප්‍රඥා ලෝකයේ මැදලා ඉක්මනින් අයින් වෙලා අදහස් පහළ වෙනවා ඒක නිකම්මජ්ජාද එතකොට උන්වහන්සේලාගේ අදහස් සියවාර ගණන් දහස් වාර ගණන් කෝටි වාර ගණන් ප්‍රකෝටි වාර ගණන් අසංක වාර ගණන් ආත්මවල උරුදු කරලා සංකායේ ආතාව පිළිසිත අදු කරගත්තා. පංචේකඥාවේ කියන්නේ බොහෝ දෙනා එක්ක එකතු වෙලා ඉඳීමේ දොස් හිතන්නේ. දැඩි දෙනා සමග රන්තු රන්තු ගැලිලා කතා කර කර පිරිත් එක ගැටි ගැටි ඇලි ඇලි ඉඳීමෙන් පෞද්ගලික වෙනවා මිදේසෝ හිතාස්ස ඉන්න එකේ වටිනාකම කල්පනා කරමින් තමන් වහන්සේලා විදේක වීම අදහස් දියුණු කර ගැනීම දෙවෙනි කාරණයයි අලෝභජ්ජාතේ කියන්නේ සාපිපණං ඉදකඩං වතු කිසි හරකා බානා යන ඒවා යන ආකාදීන ආදීනව මෙහි කරන ආකාරයෙන් දෙන්දීමේ කතිනාකාරයෙන් කරන තමන් සංකතයෙන් අතරණයන් සංකාංකා උපදවා දන් දෙනවා ගුණවතුන්ට ගුණ කලකලා දන් දීමේ ඒ අදහස දිනු කර ගැනීම අලෝපඥාවයයි අදෝපඥාවය නම් සාරා ගැනීම ආදීනා වෙනී කරන මේ ලෝකයේ සියලු අකුසල ධර්මයන්ට මුල ක්‍රෝධයයි කෝපයයි ඒ ක්‍රෝධය කෝපීකාම ධර්ම එකක් සියලුම පාප ධර්ම ආනන්තයේ කර්ම පවා දුරන එකක් ඉවසීම කියන එක සියලු කුසල ධර්මයන්ට මුල් වෙන එකක් කියලා තමන් වහන්සේලා කල්පනා කරමි ඒ තරහ ගැනීම ආදීනාවෙන් කරමි මේ කොයි තරම් කෙනෙක් වරදක් කළා නොකිසි වාදයේ කොට ඉවසීමේ වටිනාකම මෙහි කරමින් තරහ දුරු කර ගැනීම අදෝසජ්ජාවයයි අමෝහජ්ජාවේ නම් යමක් තේරුම් නොගෙන යමක් අවබෝධ කරගන්නේ නැතුව යමක් වතහා ගන්න නැතුව මේ කටයුතු කිරීමේ ආදී නම් මේ කොට එනම් මේ වචනේ හොඳයි මේ වචනේ නරකයි මේක පිනක් මේක පවක් මේක හොඳක් මේක නරකක් කියලා වගේ භාගයක් නැතුව Tamanta හිතිච්ච හිතිච්ච දේ කියා නොකර මේක පාපයක් සිද්ධ වෙන වචනයක් මේක පිනක් සිද්ධ වෙන වචනයක් මේ වචනේ අකුසලයක් සිද්ධ වෙන වචනයක් මේ ක්‍රියාව අකුසල සිද්ධ වෙන ක්‍රියාවක් යන ආදී වශයෙන් ඒවා බඩ විභාගයතු ඒවා දෙන්නේ කරලා තේරුම් අරගෙන කටයුතු කිරීම අමෝහජාතයයි ඒවා කලයිත් නොකලයිත් යයිත් නොයයිත් ආදී වතහාගෙන ක්‍රියා කරන අදහසයි අමෝහජාතය කියන්නේ නිතරමද්ධාවේ අයරින්නේද එනම් සංසාරයේ තියෙන භයානකත්වේ සතර තියෙන දරුකමෙන් හිතනනි සතරින් හිතෙන අදහස නිතරමද්ධාවයයි ඒ අදහස් අය තමන් වහන්සේලා සියවාර දහස් වාර කෝටි වාර ප්‍රකෝටි වාර ගණන් සංසාරයේ දියුණු කළා ඒ පමණක් නෙවෙයි සුනිදචාරියා පංචමහා පරිත්‍යාග පංචමහා පරිත්‍යාග නම් දානේ දාන් දීම ඇස් මාස්ලේ ආදී ශරීර අවයව දන් දීම ජීවිතේ දන් දීම භාර්යාවන් දන් දීම දරුවන් දන් දීම කියන මේ දාන පාදීමයි පංචමහා පරිත්‍යාග කියන්නේ විවිධ කාර්යාව නම් නාකප්ප ධර්යා ලෝකප්ප ධර්යා බුද්ධප්ප ධර්යා නාකප්ප ධර්යා කියන්නේ ඥායන්ත ඥායන්ගේ යහපතට උදව් උපකාර කිරීම ඥාතියේ සංග්‍රහ කිරීම ලෝකක්ක චර්යා කියන්නේ පොදු ලෝකයා යහපත සලස්වා දීම. බුද්ධක්ක චර්යා කියන්නේ නිවන දියුණු කිරීමට ක්‍රියා කිරීම. එනම් තමන් වහන්සේ තින්පව් දෙක දැනගෙන සතු ලෝකයාටත් මේ තින්පව් දෙක සම්බන්ධව අවබෝධයක් සාදාගෙනවා. තමන් වහන්සේ ධාර්මයට විපදාස්ත දැනගෙන පොදු ලෝකයාටත් මේ විපදාස්ත දැනීම අවබෝධය ලබාගෙනවා. තමන් වහන්සේ පංචා විඥා අත්ත සමාපatti උපදවාගෙන පොදු ලෝකයාටත් ඒවා උපදවා ගැනීමේ මාර්ගයේ කියලා දීලා ඒ සම්බන්ධ අවබෝධයක් පදාගෙනවා. තමන් වහන්සේ පංචස්කන්ධය තමන් වහන්සේ පංචස්කන්ධයේ දොළොස් ආයතන හතලොස් ධාතු ආදී මේ ධර්ම අවබෝධ කරගෙන ඒවායේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී ලක්ෂණ දැනගෙන අනිත් ලෝකයාටත් මේ නාම රූප ධර්ම ඒ පංචස්කන්ධ දොළොස් ආයතන හතලොස් ධාතු විස්තර කර දෙමින් ඒවායේ අනිත්‍ය දුක් අනාත්ම ආදී විදර්ශනාඥාන පාලකයන් අනු අනුන්ට ඒ විදර්ශනාඥාන උපදවා ගැනීම මාර්ගය කියා දීදෙනි තමන් ලබාගත් අවබෝධයේ අනුන්ට ලබා දීමයි බුද්ධත්ව කර්යාව කියන්නේ මේ අන්දමගේ සීල කර්යාව සම්පූර්ණ කළා ඒ පමණක් නොව බුද්ධ භූමි හතර වශයෙන් බුදු බව හට ගැනීමට හේතු වෙන කාරණා හතර වශයෙන් උන්වහන්සේලා නොපසුබසනා වීදි ඇතිකලා කොයිතරම් කරදරයක් ලැබුණත් Taman වහන්සේ කරන පාරමිතා පින් නවත්කම් නැතුව උන්වහන්සේ පාරමිතා පින් සම්පූර්ණ කළා. ප්‍රඥාවයෙන් උපාය කෝසල් ඥානේ මොනතරම් කරදර ලැබුණත් තමන් වහන්සේ ප්‍රඥාවෙන් ක්‍රියා කළ අදිෂ්ඨාන අත්ලෝක ධර්මයන්ට සංපා නොවි තමන් වහන්සේ පුරණ ගුණ උද පිහිටා සිටීම මෙත්තා භාවනා හතරෙන් එක පොදු ලෝකයාට තම දෙනාගේම ජීවුන්වත කැමැත්තයි කියන මෛත්‍රිය තමන් වහන්සේ දිනු කළා මේ අන්දමත අනුරාගල සංකාරේ මේ කියාපු උදාර අදහස්ය පංචමහා පරිත්‍යාග ත්‍රිවිධ චර්යාව බුද්ධ භූමි හතර යනාදී මේ ගුණ තමන් වහන්සේ වරක් දෙවරක්ලෝ සියදහස් වාර ගණන් කෝටි වාර ගණන් ප්‍රකෝටි වාර ගණන් තමන් වහන්සේ අසංඛ්‍ය වාර ගණන් ඒවා සංකානේ දිනු කරලා දිනු කරලා දිනු කරලා කෙලෙස් තුනී බවට පමුණවා ගත්තා කෙලෙස් ඇද්ද නැද්ද කියලා ඇති නැති තත්ත්වයේ කර්මද තමන් වහන්සේ බෝසත් දිනේදීම සංකානේ පවිත්‍ර කර වදාලා ලෝතුරා බුදුබවට පැමිණීමෙන් තමන් වහන්සේ අනන්ත ගුණස්කන්ධයන්ගෙන් සම්පූර්ණ වුණා. සවාසනා සකල ප්‍රේයයන් ප්‍රහීන කළා. චතුත්ත්‍ය ධර්මයන් ප්‍රයම්බු ඥානෙන් උන්වහන්සේ ප්‍රතිවේද කරවදාලා. කල්පකීයක් දහසක් කෝටියක් බුදුගුණ කිව්වා බුදුගුණ කියා හිම කරංගට මේ මාතුකා ධාතාවෙන් ප්‍රකාශ කළේ ලෞතුරා බුදු කෙනෙක් බුදු වෙන්නේ ධර්ම දේශනා කරන්නයි නමුත් ධර්ම දේශනා නොකර බුදු ගුණ පමණ තමන් වහන්සේ ජීවිතාන්තයේ දක්වා උන්වහන්සේ බුදු ගුණ විතරක් කියනවා. සාමාන්‍යයෙන් ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමක් පාල වෙන්නේ පරමාර්ථ ලක්ෂයක් කියන කාලේ උදා පිළිදෙන්නේ. යටත් පිළිදෙන්නේ එකතිය ගන්න කියන කාලේ එහා මෙහා පහළ වෙන්නේ නැහැ. එබඳු ලක්ෂයක් ආල්සති කාලයක ලෞතුරා බුදු කෙනෙක් බුදු වෙලා විහාරයේ ඒ බුදු ගුණ ප්‍රකාශ කරන අවුරුදු ලක්ෂයක් මුළුල්ලේ ජීවිතාන්ත අතිසා කුණහන්සේ බුදු ගුණ ප්‍රකාශ කළා උන්වහන්සේ සිල්ලිවන් පානව බුදු ගුණ තව කියන්න අප්‍රමාණ ගණන් ඉතුරු වෙනවා ඔය අංගමත කල්ප කීයක් කල්ප දහසක් කල්ප කෝටියක් කල්ප ප්‍රකෝටියක් කල්ප අසංඛ්‍යයක් කියලා නිමකල නැති අනන්ත ගුණ ස්කන්ධයන්ගෙන් යුක්ත සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ශාසනය යම් ශ්‍රද්ධාවන්ත සත්පුරුෂයෙකුට ලැබුණා නම් ඒ සත්පුරුෂයා බොහොම මේ වාසනාවන්ත කෙනෙක් මේ එයාගේ පුණ්‍යානුභාවය ඇති පුද්ගලෙක් මගේ සාද ඒ බුදුරජාණන් වහන්සේ අරමුණු කරගෙන යම්කම් උතුුණ පිටක් මේ හිතල පමණි බුදුරජාණන් වහන්සේට බුදු ගෞරවයක් සුදු පූජාවක් කළ පමණින් පවා අනන්ත කලක් සතර අපා දුකින් මුදවන දෙවියන් සබ ලබා දෙන අමා මහ නිවන් දකින අපමණ මහ බිම් සංගරාවක් මහ බිම් රාජ්‍යයක් අත්පත් කරගන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් අනු එක්කෙනි කල් දෙපාදී බුදුරජාණන් වහන්සේගේ බුදුරත්මාලාවට පැහැදුණු සත්පුරුෂයෙක් ඒ කුසල ශක්තියෙන් කල්පාණු දෙකක් අතර අපාරුකින් මිදුණා. දෙව්මිනිස් අප ලැබුවා අපේ බුදුරජාණන් වහන්සේගේ කාලයේ සම්බදිව ඉතිද බුද්ධ සාධනයේ පැහැද මානකම ලබාගෙන භාවනා බදා මඟඵල පිළිදෙමින් අග්‍ර අමාමහ නිවාන ධාතුව සාක්ෂාත් කරගන්නවා. අනු දෙවෙනි කල්පයේ ලොව පහළ වුණා වූ පුත්ත සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ අෂ්ටාංග සමුපේත බ්‍රහ්මස්වරයෙන් ධර්ම දේශනා කරන විට තාම මනස පැහැදිලා කල්ප 92ක් අතර ආපාදුකින් නිදිලා දෙවිදෙනික් අප ලබලා අපේ බුදුරජාණන් වහන්සේගේ කාලයේ සම්බුද්ධ ඉදිර බුද්ධ සාසනයේ පැහැද මානකම ලබාගෙන භාවනා වඩා මඟඵල පිළිවෙලින් අග්‍ර අමා මහ නිවාන ධාතුව සාක්ෂාත් කරගන්නවා කකටින්තනීය රාතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දිනුවක ධර්මාන් ශාස්ත්‍රා ප්‍රවතු අසිතයන්න් වහන්සේ අතිපූජනීය මාහෝ සුමේද මහමිපාණන් වහන්සේ විසිනි